පැහැදිලි ස්වාමින් වහන්සේ බොහොමත්ම ප්‍රේම. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්සේ මේ අද පැහැදිලි කිරීම නම් හරිම හොද්දටම පැහැදිලිව තේරුණා. එක තැනක් දැන් ධානයයි ඒකාග්‍රතාවයයි කියන එක පොඩ්ඩක් පොඩ්ඩක් මම හිතන්නේ මම හිත විසිරුණා වෙන්නේ නැති. ඒක සුට්ටක් තේරුණා. ඒකාග්‍රතාවයේ ඒකාග්‍රතාවයේ දියුණු කරගත්තාම සමාධි එතකොට ඒ සමාධිය තුළ අරමුණෙන් අරමුණට නානා ආරම්මණයන්හි ඕනෑතරම් අපට වේගවත්ව ඒ සමාධිය සමාධිසිත හසුරවන්න පුළුවන්. එහෙම හසුරවන්නේ නැතුව එක අරමුණක් තුල බොහෝ වේලාවක් අපි කැමති තාක් වේලා පවත්වන්නට පුහුණු වීම තමයි ධානය කියලා කියන්නේ. එතකොට අර ඒ සමාධිසිතම විදර්ශනාවට යොදනකොට අරමුණෙන් අරමුණට වේගයෙන් යනවා. එතකොට එතනත් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ගුණාංග තියෙනවා. ගුණාංග තිබුණාට එතන එකම එකම දේක කියන එකක් නෙමෙයි අරමුණෙන් අරමුණට එතන ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. හැබැයි අර ධානයේදී කරන්නේ එහෙම අරමුණෙන් අරමුණට යන්නේ නැහැ. එකම අරමුණ එකම ස්වરૂපයෙන් මම පැයක් මුළුල්ලේ මෙහි මේ විදිහෙන්ම පවතිනවා. එතකොට අර මනසට ගතට සිතට තියෙන සුවය සහනය සංහිඳුණු බව ඒක ඉතා විශිෂ්ටව මතුවේ. ඉතින් ඒක තමයි ඒ ධානයේ තියෙන සුවය. එතකොට ඒ ඒ විදිහට පුරුදු කළාට පස්සේ තමයි උන්වහන්සේට ඵලයටපත් උනහම ඵල ඵල සමාපත්තියට සමවද. ඉතින් රහත රහතන් වහන්සේ වුණත් සෝවාන් සකෘදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලා වුණත් ඵල සමාපත්තියට සමවැදුනේ නැහැ කියලා උන්වහන්සේලාගේ ඵලය නැති වෙන්නේ නැහැ. දැන් ඵල සමාපත්තියට සමවැදුනහම තමයි මේ විමුක්තියේ සුවය ජීවත් වෙලා ඉන්න අවස්ථාවෙම Tamanට දැනෙන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් තමන්ගේ කකුලේ තුවාලයක් තිබිලා ඒක සනීප. සනීප වුණහම දැන් Tamanට මේකේ දැන් සනීපයි කියන්නේ මොකක්ද එතන? එතන මොකක්වත්ම හුලං වදිනවා වගේ ගතියක්වත් අත ගන්නවා වගේ ගතිය සීතලයි උණුසුමයි වගේ ගතියක් ඒ මොකක්වත් එකක් නැහැ. එහෙනම් එතන සනීපයි කියන්නේ මොකද්ද? මෙතෙක් තිබිච්ච දුක්ඛ වේදනාවේ නැති බව. ඒක තමයි අවේදිත සුඛය කියන්නේ. එතකොට ඒ තුවාලේ තියනකොට ඒක රිදුම් දෙනකොට අත ගන්නකොට එතනත් සුවයක් ඇති වෙනවා. එතකොට ඒ සුවය වේදිත ඒක විඳිනවා. අතන තුවාලේ සනීප වුණාම කුෂ්ඨය සනීප වුණාම තියෙන අවේදිත සුඛය. ඒ අවේදිත සුඛයේ ස්වභාවය තමයි ඒක නැවත නැවත මෙනෙහි කලේ නැත්තම් එහෙම එකක් තියද නැද්ද කියලාවත් දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ දැන් තුවාලේ සුව වෙලා තියෙන බව මම සිහි කළත් නැතත් සුව වෙච්ච බව සුව වුණාමනේ ඒක නැති වෙන්නේ නැහනේ. හැබැයි ඒක නැවත නැවත සිහි කරනකොට තමයි මට ලොකු සතුටක් දැනෙන්නේ. මං ඉස්සල්ලා කොච්චර පීඩාවක්ද වින්දේ. දැන් ඒ පීඩාව මට නැහැ නේද කියන ඒ ඒ තෘප්තිය මට මතු කරගන්න පුළුවන් වෙන්නේ දැන් ඒ තුවාලේ සුවයි නේද කියන එක අරමුණු කරනවා. අන්න ඒ වගේ රහත් සෝවාන් වුණාම රහත් වුණාම උන්වහන්සේගේ සෝවාන් ඵලයේ රහත් ඵලයට මුකුත් වෙන්නේ නැහැ. තුවාලේ හොඳ වුණා වගේ තමයි. හැබැයි ඒක නැවත නැවත සිහි කරමින් ඒ තුල මනස පවත්වන්න පුළුවන් නම් තමයි ඒ ප්‍රීතිය, සුඛය, ඒ තෘප්තිය තමන්ට දැනෙන්න එතකොට ඵලලාභී උතුමන්ට ditta ධම්ම සුඛ විහරණය මේ ජීවිතේම කායික මානසික සුවය සොම්නස පවත්වන එක ක්‍රමයක් තමයි සමාපත්තියට සමවැදී. හොඳටම පැහැදිලි ස්වාමින් වහන්සේ මෙච්චර ගාස් ධානයයි සමාධිය පටලවාගෙන හිටියා. හොඳයි. ආනපි ස්වාමීන් වහන්සේ. ඒ දවසක්